මේ කාය ගන්නවා ඒක ප්‍රථමයෙන් විනාඩියේ මොනස්කන්ධ වංශතාවය ගැන කතා කරන නිසා අද අපකල්පනා කළා සංඥා ස්කන්ධය වංශතාවය ගැන ආරම්භ සරලවම ඉඳලා සංඥාව කියන පස්සේ හඳුනා ගන්නවා කියනයි සංඥා පිටිකෝ විද්‍යේ ප්‍රශ්න සංඥා විද්‍යේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා හඳුනා ගන්න නිසායි සංඥාව කියලා කියන්නේ. විවිධ සංඥානාති කුමන්ත්‍රණ අපි හඳුනා ගන්න. අසත්‍යතනන රූප හඳුනා ගන්න අභිදාකාර. අස්වාදිය අස්වාදිය පස්වදාදා විවිධාකාරයෙන් හඳුනා ගන්න නිතර රූප සංඥාවෙන් හඳුනා. කමතෙන් ශබ්ද හඳුනා ගන්න. ඒවා කියන්නේ ශබ්ද සංඥා. නාසයට දැනෙන ගඳ සුවඳ අපි හඳුනා ගන්නවා. මේ අසවල් ගඳ අධ්‍යාස්තින් ආදී වශයෙන් ඒවා ගඳ සංඥා නම් හඳුන්වනවා. ඒ වගේම දිවට දැනෙන පස්ස දිවා සංඥා, කයට දැනෙන පස්ස පොල්කබ්බ සංඥා වශයෙන් හඳුන්වනවා. මනසෙත් වෙන දේවල් අපිට සිහිපත් වුණාට පස්සේ ඒවා හඳුනා ගන්න මේ කියන්නේ ධම්ම සංඥා. එතකොට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොත්පත් සංඥා සහ ධම්ම සංඥා කියලා සංඥාවේ ප්‍රධාන වශයෙන් කොටස් හයක් තිබෙනවා. මේ සංඥාව කියන්නේ ඇති දෙයක් ඇති ආකාරයෙන්ම පෙනෙන දෙයක් නෙවෙයි. අපේ සිතේ තියෙන හැඟීමක් සංඥාව කියන්නේ නැති දෙයක් පිළිබඳ ඇතයි කියන හැඟීමයි සංඥාව. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ වදාළා තිබෙනවා මගේ කෝප මාසන්න සංඥාවන් තුනේ විශ්වය අපේ විදිහ දැකලා තියෙනවා කොළඹේ මහා ප්‍රහාරිකව දවල් 12ට පමණ අවබෝධයට පාර තියෙනවා නම් පාර දිගට තියෙනවා නම් වාහන නැත්නම් ඈත වෙයි මහලා වතුර පිල්ල තියෙනවා වගේ වෙන වතුර පිල්ල තියෙනවා වගේ ඈත දෙස්සනවා කිසිම වතුර නැහැ නැති වතුරක් ඇති දෙස්සෙන් දෙන්න එක තමයි නිරෝධයක් නෝ ඒ වගේ දුන්නකට ඒවගේ මේ සංඥාවෙන් කරන්නේ නැති දෙයක් ඇති දෙස්සෙන් දෙන්නලා ලෝක සත්‍ය මුල අසරණයි දැන් අපි උදාහරණ වශයෙන් කතා කළොත් තමයි අප දෙස බැලුවොත් මේ අත්‍ය කියන සංඥාව කෙලෙසේ සිදුවෙන්නේ ඇදී. නැත්නම් අත තියෙනකොට මම කියන්නේ මෙහෙම දෙයක් කියලා හැඟීමක් ඇති වෙනවා. මේ ජීවත් සතහන අංශේ ඇදලා. මේවා අත කියලා සත්‍ය වශයෙන් නැහැ ඒ කියන හැම මාසනාද එකපැද්දුව නේද ආදී විවිධ කොටස් මේ ආදී තව කොටස් එකතුවක් ඒ අපේ සතහනට අනුකූලව සැදලා තියෙනකොට අපේ කාර්ය සංහත කියන සංඥාවෙන් හඳුනා ගන්නවා. මේ සංඥා කියන්නේ ඒක පොදු සත්‍ය දෙයක් නෙවෙයි. අප සම්මත කරගෙන තියෙන ප්‍රශ්නක් මේ සම්මතයක්. දැන් සංඥාවක් ප්‍රශ්නක් කියලා කියනවා වඩාම සුදුසුයි. ප්‍රශ්නක් කියන්නේ අපි හඳුනා ගැනීම සඳහා ව්‍යවහාර කිරීමේ පහසුව සඳහා අප විසින් සම්මත කරගෙන තියෙන සම්මත සත්‍යයක්. දැන් කාරණා වශයෙන් අපි තුන පුතුවක් කියනවා පුතුව කියනකොට මේ විශේෂිතට ඒ පුතුව කියන්නේ මෙහෙම දෙයක් කියලා හැඟීමක් ඇති වෙනවා. අපි දැකලා දැකලා පොඩි පුතුවක් විදිහට සමහර එක දෙන්නේ. ඒ අපි උතුම් ජීවයෙන් හඳුන් කොටුවක් කියලා ඒක ඇත්ත වශයෙන්ම බුද්ධ කියලා කියන්නේ දෙයක් නෑ. දැන් ඒක සම්පූර්ණයෙන්ම ලෝකවලට බලපාලා තියෙනවා. අපොල් වලට තව දීකෝන් දීකෑමයි කරලා තියෙනවා. ඒවා ඒ සුඛයේ ඇදෙට ඇදුවාට පස්සේ ඒක පුදුමයි කියලා අපි හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම බොහෝ කාලයක් තිස්සේ භාවිතා කරලා භාවිතා කරලා තියෙන නිසා ඒක කන්නත්නම් බවට පත් වෙලා තියෙනවා. මොකද පුරුෂයන්ගේ සත්‍ය දෙයක් නෙවෙයි සත්‍යයේ සිදුවන තියෙන කර්මත්‍ය සම්මුතිය සමයි. මෝහාපත් සමන් වික්‍රේ සංඥාංගදාන කියලා එක අවස්ථාවකදී දුන්නා දේශනා කරලා තියෙනවා. මම හිතන්නේ මේ විදිහට නෙමෙයි. විවහාර කළ විවහාර කළ කාලයෙන් ගත කළා ගාතුනාට පස්සේ ඒක ප්‍රකටිත වෙනවා ප්‍රකටිත වුණාන් පස්සේ ඒක පිළිගත් සංඥාවක් බවට පත් වෙනවා උදාහරණ වශයෙන් අපි කතා කරනවා නම් නවීන විද්‍යාත්මකව සැදී යති නවීන විද්‍යාත්මක දේවල් හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන ලබන විවිධ නම් විවිධ වචන අද ඉස්සර කාලයේ තිබුණේ නමුත් ඒවා දැන් ප්‍රකටිත වෙලා තියෙනවා අභිඥාන වශයෙන් අපි තුමු පරිගණක සම්බන්ධ වශයෙන් කළේ ආ සම්බන්ධ වශයෙන් ගොඩාක් ඒවා කියන දුන්න කෙනෙක් සිදුදල ඒවා ගැන දන්නා කෙනෙක් ඒකේ මේ ආසවා දේ කියන හැඟීම ඒකයි භාවිතා කළා භාවිතා කළා සෑහෙන කාලයක් ගියාට පස්සේ ඒකට පිටත භාවයේ පස්සේ තමයි සංඥාවක් කියන දෙයක් ඇතිවන්නේ එහෙම නැත්නම් ඒ නම කියන හඳුනාගත්ත හඳුනාගන්නේ නැහැ කියලා නම් තමයි නොදන්නා දෙයක් නම් ඒ දෙයක් දැක්ක උදාහරණ වශයෙන් අපිට ඒක හඳුනා ගන්නද බෑ එතකොට මේක මොකක්ද කියන හැඟීම තමයි සිත්ෙන් දේශකොට ඇතිවන්නේ. ඒ වගේම අපි දැනගන්න සත්‍ය දැක්ක ඒ කවදාවත් දැකලා නැති කියන්නේ නැත්නම් පොතපතකින්ම තරලවත් නැති මේ සතා මොකක්ද කියන එක තමයි ඒක සිතට හැඟෙන්නේ. මේ සතාට යම් කිසි නමක් දාගෙන අපි ව්‍යවහාර කළ කාර්යයක් කරනකොට ඒ නම කියනකොට මේ සතාගේ සංඥාවේ සතහන තමයි කියලා තියෙනවා. මේක තමයි සංඥාව කියන්නේ. ඒක සංඥාව සත්‍ය වශයෙන් කියන දෙයක් නෙවෙයි. නැති දෙයක් එලෙසින් දෙන්නල රූප සත්‍ය මුලා කරන සත්‍යයක්. ඒක නිසාම මේ ලෝක සත්‍ය සංඥාවෙන් මුලාවට පත් වෙනවා. මේකට කියන්නේ සංඥා විපල්ලාසය. විපරීත සංඥා කියලා සාමාන්‍ය සිංහලෙන් පාවිච්චි කරන්නේ. සංඥා විපල්ලාස, චිත්තේ පල්ලාස, දික්ඛේ පල්ලාස කියලා ප්‍රධාන වශයෙන් දෙකක් විපල්ලාස වගේ තුනක් බුදුහාමුදුරුවෝ වදාළා තිබෙනවා. අනිත්‍ය නිත්‍ය සංඥා සංඥා පල්ලාස, අනිත්‍ය නිත්‍ය සංඥා චිත්තේ පල්ලාස, අනිත්‍ය නිත්‍ය සංඥා දික්ඛේ පල්ලාස කියලා ඒක කොටස් තුනක් වශයෙන් දක්වනවා. අනිත්‍ය දේ කියයි කියන හැඟීම අක්ෂරයේ ජීවිතය තුළ තියෙන සංඥාවක් ඒක සංඥා විපල්ලාස සංඥාවේ මුලාවකපත් වීම විපල්ලාසයකට විපරීතපත් වීමපත් වීම නැත්නම් මේ අනිත්‍යයේ නිත්‍යයි කියලා සිතක් ඇදීන ඒක චිත්ත විපල්ලාසය අනිත්‍යයක් නිත්‍යයි කියලා දෘෂ්ටියක් සමාජීසිත තුළ දෘෂ්ටියක් පහළ වෙන එක දෘෂ්ටි විපල්ලාසය එතන කොටස් තුනක් තියෙනවා ඒ වගේම දුක්ඛේසක සංඥා සංඥා විපල්ලාස දුක්ඛ විපල්ලාස දුක්ඛ විපල්ලාස කියලා තමයි කොටස් තුනක් තියෙනවා. දුක්ඛ දේවල් සැපයි කියලා හිතන එකයි සංඥාවෙන් පරිබඳින මුලාව. සංඥාව නිසා ඇතිවන මුලාව. ඒ වගේම සිතේ තියෙන මුලාවක් කියන්න පුළුවන්. ඒ වගේම දෙක්තියක් වශයෙන් තියෙන මුලාවක් ඇතිවන්නේ. මිනිස්සුන් ආත්ම නොවන, සමාන නොවන, සමාකාය නොවන දේවල් පිළිබඳව ආත්මයක් ඇදගෙන පරිස්සම්නවා කෙනෙකුගේ සිදුවීම තියෙනවා මේ පස්සන්නා විපල්ලාසය. මේකෙන් අසුබ දෙයක්. සුබ වශයෙන් අරගෙන මේක සුබ සුබ කියලා සුබේ සුබ සංඥාති අසංඥා විපල්ලාස සුබේ සුබයි කියලා ගන්නකොට සංඥා විපල්ලාස සුබ. මේ වංශිකයෙන් වංශිකයෙන් වර්ධකලා ලක්ෂණය ලක්ෂණය සුබයි සුබයි කියලා හිතනවා නම් තමයි සුබ කියලා පහළ සංඥාව පමණ ඒකේ වෙන දෙයක් නෙවෙයි. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු ලක්ෂණ කෙනෙක්ට කෙනෙකුට හිතන්න පුළුවන් මා ලක්ෂණ ලක්ෂණ ලක්ෂණ කියලා. ඒක යාමිට දෙකින් සංඥාවක්. ඒ රූපේම තවත් කෙනෙක් දැකලා ලක්ෂණයි කියලා නොසිතන්නද පුළුවන්. නැත්නම් එයාගේම හතරක් වගේ කෙනෙක් දැක්කම ඒක ලක්ෂණ රූපයක් වශයෙන් නෙවෙයි ලක්ෂණය. මේක දුරවැයට. අනිත් අතින් ප්‍රමුඛතාවකදී ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතාගත්තම වෙන කියලා ඉතින් එයා ගැන හිතලා ආදරයෙන් හරි කොහොමද කතා බහ කරන්න කෙනෙක් නම් ඒ ආදර මිශ්‍රව කටයුතු කරන කෙනෙක් ඒ ජීවිතේම දැකලා ඊට පස්සේ දෝෂාරෝපණය කරන බඳින දාන අවස්ථාවක් වගේ සමාධිය දක්වන්නේ. එක් අවස්ථාවකදී බයිසුභයි කියලා ගත්ත සංඥාවෙන්නේ පසු අවස්ථාවකදී මේ ශෝකාරම්මණය දකින අසුබයි නරකයි දුෂ්ටයි ආදී විදාකාරයෙන් වැඩි සංඥාට වෙනවා. මේ ඔක්කොම සමාධි සිතේ තියෙන විපරීත හැඟීම්නා පස්සේ වශයෙන් වාදක අරමුණ වල විද්‍යමාන වන දේවල් මේ කියන කරුණ මෙයාට පහතින් තේරුම් ගන්න පුළුවන් ඒකේ උපමාන විතරයි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභෝ මේ සංස්කාර ධර්ම පිළිබඳව නිත්‍ය නැත්නම් සැපේ එහෙම නැත්නම් ආත්මය මේවා සුභ කියන හැඳින් පහල වෙනකොට මේ හැඳින් සෑම එකක්ම විපරීත සංඥා බවට පත් වෙන සංඥාවේ මුලාවට හේන්සෙන් සත්‍යයි. එතකොට මේ සංඥා මුලාවට පත් වෙන නිසා එන පත්තන දෙයකට සංසාරයේ පුරා නැවත නැවත ඉපදෙකදී සතර දුක් නිමින්නට කියන එතන දුක්ඛ සංකේ සත්‍යයක් වශයෙන් මෙන්නගේ සංඥාවේ පරිවාශය ක්‍රියාත්මක බව. නැත්නම් සංඥාවේ පරිවාශය කියන දේශිත ක්‍රියාත්මක වන විට දුක්ඛ සංකේ සත්‍යය ක්‍රියාත්මක බව. එතකොට මේ බව නොදන්නා ලෝක සත්‍ය සංඥාවේ පරිවාශයෙන් දුක්ඛ සත්‍යයට පස්සට තව තවත් දුක්ඛ සංකේ සත්‍යය ඇති කරගන්නේ සංස්කාර දුක විඳින නිමක් නැරුණා මෙන්න මේ පැත්තේ මම කරගන්නේ සඳහා සංඥාවේ යථාර්ථයේ තේරුම් ලැබෙනවා ඊටමතරව මේ සංඥා නිරෝධය කියලා ගන්න සිතුවම සංඥා නිරුද්ධ කරන්නට පුළුවන් ඒ සංඥා නිරෝධයක් අත්දැකීමකට වෙනකොට මේ සංඥාවේ නියන්තාත්තන් තේරුම් ගැනීම දෙවියන් ප්‍රෝධනක් කරනවා ඒ වගේම තමයි ඒ සංඥාවේ දුක නිරෝධය කියන්නේ ආයතී නිරෝධ සමාපatti. ඒකේ සංඥාවේ දුන දෙකම සම්පූර්ණ ඒ අනිස්ථානක කාල පරිච්ඡේදයේ පුරාම ඇතිවෙන නිරුද්ධ වෙනවා. ඒක නිසා මේ සංඥාවේ දුක නිරෝධය යන කප්පේකට පස්සට ගන්නට කෙනින් බලාපොරොත්තු වෙනවා මෙහෙම කෙනා විසිනු සංඥාවේ නියම පත්‍ය පැහැදිලි ලෙස පත්‍ය සංසද්දක තිබෙනවා. ඊටමතර දැන් රාහත්ූප නිශ්චිතනාන මේ රාහත්ූප නාමත ඇසට කිසිම රූපයක් සම්මන රූපයක් වෙනවා කිසිම සංඥාවක් දෙන්නේ දැන් මාතෙන් නැතින සංඥා නිරුද්ධව ස්වභාවික වශයෙන් පාදිනවා සිය කනට ශබ්දයක් වහම මොන නැගීමක් වත් මේක හොඳයි නරකයි ලස්සනයි කියලා මොන නැගීමක් අපට දෙන්නේ ඒක ඇතුළේ මාතේ මනතරව නාසයේ ගඳ සුවඳක් ආවශ්‍ය රසක් ආවත් ආදිස්සක් ආවත් ප්‍රේමාවේ දියේ ගැනීම මාත්‍රෙන් නවතනතර ආරිනා ඒහා සම්බන්ධයේ විවිධ අන්‍යා සංස්කාර ධර්ම බලයි. කෙරේදා මැදේ දුරකටනින් දැන් ෆෝන් කරලා කිව්වා මාගේ කොටස මේ කරුණ දක්වලා ඉන්නේ දැක්කේ මා දැකලා ඒ සිද්ධාර්ථ කියලා. මගෙන් අහනවා රහත් කෙනෙක් කියන්නේ ස්කන්ධ ධර්ම පහක් කියන කෙනෙක් සංකප්ප ධර්ම කියනවා. සංරූපාදානස්කන්ධ ධර්ම නැති වෙනාට රෝගයක් වෙනවා වේදනාවක් වෙනවා සංඥාවක් වෙනවා සංස්කාරයක් වෙනවා විඥානයක් වෙනවා මේ පංචස්කන්ධ ධර්ම නැත්නම් සත්‍යයේ කියලා දෙන්නේ සත්‍යයේ තුනක මේ ස්කන්ධ ධර්ම පහම තියෙනවා මේ පොතේ දෙන මේ විදිහට කියනවා රාත්‍රියෙන් කියන දායාසෙන් සංඥා ඇතිවෙන්නේ කියලා මේක තේරුම් ගන්නට බැහැ කියලා ඒ ගැන නිකන් ජීවිතෙන් ප්‍රතික්ෂේප කරන මොකෙකින් කතා කරනවා. ඒකේ ඒ කියන සාහන සිදුවීමේ පංචස්කන්ධ ධර්ම සංඥාවයි ස්කන්ධ ධර්ම පහම නිත්‍ය දෙයක් ඇදී. ධම්මයේ ඒ සංඥා ස්කන්ධ ධර්ම නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ධර්ම කියලා එයාගේ විදකල කිරීමක් තිබුණා. මේ බන්ධස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති ගමින් පවස්නා ස්කන්ධ පංච කොටස් පහමයි පහක පැවැත්ම තිබෙනවාමයි කියන ආයේ සුදුසු දෙයක්. මෙච්චර නැතුව පද විඳගෙන පස්සේ මේ සුදුසු සංඥාවක් තියෙනවාද? සීනත්යකට කරන දේ සුදුසු සංඥාවක් තියෙනවාද? එයා ඔය කියන සම්මුති වශයෙන් කතා කරන සත්‍යය එකට විද්‍යමානවන්නේ නැද්ද? ඒකට නැද්ද කියන්නේ. ඉතින් එයාට සමහර විදිහේ කාරණා තේරෙන්නේ බුදුදාන වහන්සේ මෙන්න මෙහෙම කාර්යයක් කියලා කියනවා. එක්කමස්ස අඤ්ඤාකතා දෙක්කතා. ප්‍රඥාව අධිපේකිත ප්‍රඥා සම්පූර්ණ කියන කතා පිළිගන්නට ඒ කියන්නේ නැහැ පිළිගන්නේ නැහැ. තේරෙන්නේ නැහැ ඒවා නිද කතා වශයෙන් ඒ දාන ඒවා බැරි කියලා තමයි හිතන්නේ. ඉතින් ප්‍රඥාවෙන් දකින ගමන ප්‍රඥාව නැති දෙයක් වෙන තමයි ලැබෙන්නේ. ඒ නිසා එදින සත්‍යයන් දුරු කර ගැනීමට සංඥාවෙන් මේ සත්‍ය අනිවාර්යයෙන් භාවනා කරන අය විසින් අවබෝධ කරගත යුතුයි. භාවනාවෙන් අවබෝධ කරගත්තාට පස්සේ මේ සංඥාවේ නියම සත්‍ය සමාද තේරෙනවා. එහෙම තේරුණයි කියලා සමාධියේ අසුරිතනකොට සමාජයේ ජීවත් වෙනකොට ඒ සම්මුඛ වශයෙන් කතා බහ කරන සංඥා ඉවත් වෙලා ඒ වගේ ඈත් වෙලා කටයුතු කරන්නත් බැහැ කටයුතු කරන්නත් හොඳයි. යන්ත්‍ර ලෝකයේ විස්සම් දෙන්නේ වෝහවති අපරාම සංකීර්ණ දැක්වේ පාදයෙන් අනුගමනය ලෝකයේ වංශික දෙයක් වෙනවා නම් ඒ ආකාරයෙන් අපි ව්‍යවහාර කරන්න ඕනේ. ගැහණයක් කියන එක සංඥාවක් මිනිහෙක් කියන එක සංඥාවක් මම කියන එක සංඥාවක් සත්‍ය දේවල් නේ අපේ කන ආසය මෝන ආදී ශරීර කොටස් කියන ඔක්කොම සංඥා නැත්නම් ඒවල දේවල් ගාන වාන ආදී හැම දෙයක්ම සංඥා මෙතන සත්‍ය දෙයක් නැහැ මෙතන සංඥාවේ මුලා වෙලා මේ ලෝක සත්‍ය සිද්ධින කියලා සංඥාව අවබෝධ වුණා ලෝක සත්‍ය සංඥාපටික කරනකොට එදිනදා ජීවිතයේදී සමාජයේ ඉතිරි සමාජයේ අසුර කරන විට අනිවාර්යයෙන්ම ඒ සම්මුතියේ තීතලන තියෙන ආකාරයෙන් අපි කොච්චරම් භාවනාව දෙන්නේ කියන කටයුතු කරනවා. ඒ ආකාරයෙන් කටයුතු කළේ නැත්නම් මේ විශ්වය කියලා අනිද්‍රෝග සත්‍ය මොන කල්පනා කරා. ඒ නිසා ඒ සංඥාව අපට අවශ්‍ය වෙන දේවල් හඳුනා ගැනීම සඳහා ඒවහල් කිරීමේ පහසුව සඳහා. නමුත් ඒක අවබෝධ කරගෙන සංඥාවෙන් සිත නිදාගෙන වෙනක පිටපත් කරගන්න එක වෙනම පැත්තක් ඒකකට අවශ්‍යයි. ඒකද සංඥාවේ නියම තාක්ෂයේ කියන දේ අදහස් කරන්නේ සංඥාව අනිත්‍ය දෙයක් ඒ නිත්‍ය දෙයක් නෙවෙයි. සංඥාව ඇතිවීම දෙකක් සංඥාව ඇතිවීම දෙක සංදේශාත්මක කියලා දෙකින සංඥාවේ නියම තාක්ෂයේ දෙකිනවා. සංඥාව තමාව තමාට අලබ්ධයක් නෙවෙයි අනාත්ම ධර්ම දෙයක් කියලා දැනගැනීම සංඥාවේ නියම තත්ත්වයේ පිළිබඳ ඇතිකර දක්වන අවබෝධය. දැන් අපි කලින් කියන සංඥාව කියන්නේ හඳුනා ගන්නවා කියලායි. ඇත්තට තේන රූපයක් අපි හඳුනා ගන්නවා කියලා උදාහරණයක් දෙන්නත් ඇසට රූපේ කියනවාට පස්සේ හඳුනා ගැනීම සමාධියේ සිට තුළ පහළ වෙනවා. මේ හඳුනා ගැනීම මේ සංඥාව මේ හඳුනීම සමාගයේ සිටපු ඇතිවි නැති යන නාම ධර්මයක් තියෙනවා. ඒ නාම ධර්මයේ ඇතිවි නැති යාමක් හැර එතන අඳුනා ගන්නා මම කියලා කෙනෙක් නැහැ. අඳුනා ගන්නා සත්‍යයක් නැහැ. අඳුනා ගන්නා සත්‍යයක් නැහැ. අඳුනා ගැනීමක් තියෙනවා අඳුනා ගන්නා කෙනෙක් නැහැ. මේවා ප්‍රඥාව නැති කෙනෙකුට තේරුම් ගන්නට බැරි කරුණු. අර ඉස්සල්ලාගේ පාඩම එකක් අදාළ වෙනවා. දුක්ඛ නැස කන්නාකතා දුක්ඛ ඒ වගේ කරුණු පිළිබඳ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. එතකොට අසුර කෙනෙකුට පරිත්‍යාග සීලය ගැන කියන කතා එතන නල්ලන්නේ. මත්පරියස දානකතා දුක්කතා. සීලවත් කෙනෙකුට දුස්සීල කෙනෙකුට සීලය ගැන කතා කරනකොට ඒවා නම් නෑ. දුස්සීලවත් සීල කතා දුක්කතා. වගේම තමයි යම් නම් ගුණ ධර්ම තියනවා නම් යම් කිසිමකේ සිට තුළ ඒ ගුණ ධර්ම නැති කෙනෙකුට ඒවා ගැන කතා කරනකොට ඒවා ඒ දුස්සන්නේ. එතකොට ඒ ආකාරයෙන් ප්‍රඥාවක මේ සමාදකේ මේ අන්‍යය කියන්නේ සමාධිය සිට තුළ ඇති නැති යන සුදු නාම ධර්මයක් හැර වෙන දෙයක් නෙවෙයි. මේ නාම ධර්ම ඇති නැතිවීම සමානයි මෙතන කියන්නේ ඒක සමාපති කරගන්නාගේ සමාත ඕනෑ විදිහට ඇති වෙන හෝ නැති වෙන සංඥාවක් නෙවෙයි සමා වේගයේ සංඥාවක් අද්දරන. හැඳින්වීම මාත්‍රයක් සංඥා මාත්‍රයක්. ඒක තුළ ඇති වෙන නැති වෙනවා මේක දකින්නට බැරි වෙන දෙන්නේ එන ඒ දෙකට මෝඩකම ක්‍රියාත්මක කරන තාක්කයි. මෝඩකම කියන එක තමයි දකින්නට බැහැ. එතකොට මේ සංඥාවේ නියමකත් මේකක් තමයි අනිත්‍ය භාවයේ ඒ විදිහමයි ලකුණු ප්‍රකාශ කරන්නේ. සංඥාවේ අනිත්‍යතාවය ගැන බලනකොට සංඥාවේ තියෙන සංකප්ප අනිත්‍යතාවය සහ සංකල්පිතාවය කියලා කොටස් දෙකක්. සංකප්ප වශයෙන් දිගින් දිගට පැවති සංඥා සංවේශයක් නිදවියාමක් අපිට දකින්න පුළුවන්. සෑම සමයක් සමයක් පාසාම සංඥාව නැදී නැති යන ආකාරය දකින්න පුළුවන්. සංගති වශයෙන් සංගති වශයෙන් පවත්නා වූ සංඥා යන්තිකාර ඕනෑම දෙයකට මෙලක් ප්‍රඥාවක් නැති වෙනත් ඒ මම කියන්නේ කාම පහත කරනවා. දැන් අපිට ගියාත්මේ අපි මනුස්සයන් වශයෙන් මිනිසෙක් වශයෙන් ඉදදී සිටියේ කියලා එහෙම අපි උපකල්පනය කළොත් ගියාත්මේ අපි කොයිතරම් දේවල් කොයි විවිධ ආකාරයේ සංඥාවලින් හඳුනාගෙන සිටියද සමායට මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගෙවල්, මගේ දොරවල්, මගේ ඉඩ කඩම් ආදී වශයෙන් විවිධ දේවල් මේ අසවල, අසවල දෙන ආදී වශයෙන් අපි හඳුනාගෙන කටයුතු කළා. අද ඒ සංඥාවල අල්ප මාත්‍රයක්වත් ඉතිරි වෙලා නැති නැති වී බව. ඒ සංඥා ඇති බවවත් සමාදන්නේ නැති බව දැන් මේ ඇයට පාසෙන්න තේරුම් ගන්නට පුළුවන්. එදා අපි මගේ පුතා මගේ දෝෂී කියලා හිතපෝ අය අද ජීවත් වෙනවා නම් අපිට සමාජයට හමුණා මේ මගේ පුතා මගේ දෝ කියන හැඟීමක් පැතිරෙන්නේ සමාජයට මනාපාවයක් දැනෙන්න පිළිතුරු. නමුත් එනම් මගේ පුතේ මගේ දුවක් වෙන හැඟීමක් පැතිරෙන්නේ මේ සංඥා එදා තිබුණ ඒවා එදාම නැති බව මම හිතේ ඉතින් තාම පහසෙන් තේරුණා. දැන් සීටි කාලයක් අපිට තියෙන පොඩි කාලේ අපි මේ දේවල් හඳුනා ගන්නවා. එයින් තියෙන රූප, දින්දාකාරී හඳුනා ගන්නවා. කමිනේන ශබ්ද, ආසේ දෙන ගන්නේ සෝඳහනතාවක් වගේ දෙන රස, කායද දෙන විස්පර්ශ. ඒ වගේම මනසින් මේ දේවල් අපි හඳුනා ගන්න එකක්වත් දැන් මේ හඳුනන්නේ නැහැ. ඒ සියල්ලම නැති දෙයක් කියලා දැනගන්න පුළුවන්. මේ දෙලිකාවේ නෙමෙයි දැන් අවුරුදු 10කට පෙරතන අපගේ සිදුවේ පහළ සංඥා දැන් තියෙනවාද කියලා බලන්න. දැන් 10ක් පස්සේ අවුරුදු 5ක් 4ක් 3ක් 2ක් අවුරුද්දක් අවුරුද්දක් අවශ්‍යයක් නෑ. මාසයක් මාසයක් අවශ්‍යයක් නෑ. මේ සතියේ තිබුණු සංඥාව දැන් තියෙනවා. මේ සතියක් අවශ්‍ය නෑ. ඊයේ තිබුණු සංඥා දැන් තියෙනවා. ඊයේ අවශ්‍යයක් නෑ. අද ඒ තිබුණු සංඥා දැන් තියෙනවා. ඒ සියල්ලම නිරුද්ධ වීම ආකාරය තාම පහසුවෙන් ආනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එකක්වත් ඉතිරිය නැහැ අනිත් දෙකයි. ඉතින් නෙවෙයි දැන් පැයකට උඩදී තිබුණු සංඥා දැන් එකක්වත් නැහැ. දැන් පැයක් නෙවෙයි දැන් විනාඩියකට උඩදී තිබුණු සංඥා දැන් එකක්වත් නැහැ. මේ සියලු සංඥාවන් ඇති වෙච්ච ගමන්ම නැති වෙනවා. රූප හඳුනාගත් සංඥා කියන්නේ රූප හඳුනා ගැනීමට හේතු පාදක වූ රූපය තමන් දැක්කේ කරගෙන ඒ පිළිබඳ ස්පර්ශයක් ඇති කරන විදිහ තාක්කල් තමයි. එනකොට රූපයක් දැකලා ඒ රූපය පිළිබඳ දැනීමක් පහළ වෙන විතරයි මේ රූපය හඳුනාගන්නේ. ඒ රූපය තමන් දැනගෙන ඉන්නේ හඳුනාගන්නේ නැහැ. අනිත් ශබ්දයක් ඇතිවෙන පසු අපි හඳුනා ඒ ශබ්දය ඒ ශබ්දය හඳුනා ගන්න තියෙන ශබ්දේ නිසා ඒ පිළිබඳ දැනීමක් පහළවන්න ඕනේ. ඒකට කියන්නේ පස්සේ පස්ස වෙන්න ඕනේ. ඒ කනයි ශබ්දයයි නිදැනීමයි සම්පස්සේ කියන්නේ. මේ සම්පස්සේ ලැබී නිසා තමයි මේ ස්පස්සේ දැනෙන්නේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සංඥාවකින් හඳුනාගන්නේ. අපිට කන දැනෙන්නේ ශබ්ද සංග්‍රහන්න පුළුවන් කනට ඇහෙන දෝන ශබ්ද සංග්‍රහන්න එක්ක ඉස්සරහම ශබ්දයක් ගැන දැන් හිතෙන්නේ දැන් අනාගතේ අහන්න තියෙන ශබ්දයක් යනවා කියලා ශබ්දයක් අහන්න යනවා කියලා එහෙම හැඟීමක් තියෙනවා එතකොට තමයි මේ ශබ්දය ගැන සංඥාවක් ඇතිවෙන්නේ අපි හිතනවා අපි අනකට නිගම් සාම නිවිලි වශයෙන් සාම හොඳයි කියලා හිතන ආස්වාද කරන සිල්වක් කලින් ඇවිල්ලා ඒ ගැන හිතනකොට දැන් මේ සිංහල සංඥා කියනවා. දැන් මේ සිංහල මොකද දැන් මේ සංඥා ගැතියෙනවා. අපි හිතනවා මෙතන මේ දාසෝ කවිලාක අනාගත අවස්ථාවකදී ඒ සිංහල සහිත සිංහල ගායනය කරන අවස්ථාවක් තියෙනවා කියලා හිතුවේ ඒ පිළිබඳ අනාගත සංඥා පහළවන්න පුළුවන්. ඒකත් මේ සම්ප්‍රයප්තිය මත සිටින්නේ ඇතුළේ නැත්නම් කිසිම සංඥාවක් ඇති වෙන්නේ නැහැ. අපි දැන් මේ අවස්ථාවේ අධිකාය වශයෙන් විවිධ රසායනික විවිධ ශබ්ද ඇදීමා දේශාංශක මනෝකය මේවා ගැන කිසිම ඇදීමක් අපිට නැති වෙනකොට කිසිම ආකාරයක ශබ්ද සංඥාවක් අපට ඇතිවන්නේ නැහැ ස්පර්ශය නිසා ශබ්ද සංඥාව වෙනදී පස්සපත්‍ය සංඥා ඒක තේරුම් ගන්න. එතකොට මේ ස්පර්ශයේ නිරුද්ධ වුණාට පස්සේ මේ ස්පර්ශය නැති ගියාට පස්සේ ඒ ස්පර්ශය නිසා ජනිත වූ සංඥාවට හිතින්නට හැකියාවක් නැති වෙනවා. නාසයෙන් දැන ගඳසුවඳ අපි හඳුනාගන්නේ ඒ ගඳසුවඳ නැහැ ස්පර්ශයේ පමණයි. ඒ පිළිබඳ දැනීමක් ඇතිව පමණයි ඒ ගඳසුවඳ දැනගන්න. මේ වෙලාවකට ලෝකේ ගඳසුවඳ විඳින්න අපට ඒවා දැන් ආරමුණු වෙලා නැහැ. අර පිළිබඳ දැනීම කියලා නැහැ. ඒ නිසා මේ අසවස අසවස වල අසවස ගඳක් තියෙන අපට හඳුනාගන්නට බැහැ. ලෝකෙ බලවත් විදිහට අපිට මනසින් මේවා ස්පර්ශ කරන්න හමුුනේ දෙදින් නැත්නම් ඒ පිළිබඳ ස්පර්ශය දැනෙන්නේ නැත්නම් ඒ පිළිබඳ කිසිම සංඥාවක් ලැබෙන්නට හේතුවක් නැහැ. ඒ වගේමයි අනිත් දෙයයන්ද ජීවිත රසය ගැයෙන්නට නම් කායික ස්පර්ශය ගැයෙන්නට නම් මානසික යම් දෙයක් අරමුණු වන්නට ඕනේ. ඒ ස්පර්ශ පහළ වීම තුළින් තමයි ගම්ය සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී ඒකේ සංඥාවන් 10ක්. එතකොට මේ සෑම සංඥාවක්ම රූපයක් දකිනකොට අපේ සිත තුළ යම් සංඥා කොටසක් ඇති වෙනවා නම් ඒ සංඥා කොටසින් සියල්ලම රූපේ අපිට නොදෙනී යනකොට නැති වෙනවා. සත්‍යයක් සමනකොට යම් සංඥා කොටක් අපේ සිත තුළ දැන් දුවා නම් ඒ ශබ්දේ නැති වෙනකොටම ඒ ශබ්දේ පිළිබඳ සංඥා ඔක්කොම එතනම නැති වෙනවා. ගන්ධ සුවඳ පිළිබඳව, රස පිළිබඳව, කායයට දැනෙන ස්පර්ශ පිළිබඳව සහ මනසට දැනෙන විවිධ අරමුණු පිළිබඳව මේ වගේමයි ඒ අරමුණු අපට ස්පර්ශ අපේ ස්පර්ශයෙන් නිදී යන විදිහ නැත්නම් ඒ අරමුණු නැති යන විදිහ අපට ඒ පිළිබඳ කිසිම සංඥාවක් ඇති වෙනවා. මේක දකිනකොට තමයි තේරෙන්න ඕනේ හේතුන් පටිච්ච සම්භෝගා හේතු නිරුද්ධා හේතු නිරෝධා සම්බන්ධ වීම කොස්. හේතුන් නිසා මේ සංඥාව ඇති වෙනවා. හේතුන් නැති වෙනකොට මේ සංඥාව එන්නේ. ඒකට මේ විවිධ හේතුන් නැතුණා ඒ හේතුන් නිසා සංඥා ඇති වෙනවා. ඒ හේතුන් නැතුණා සංඥා නැති මේ ආකාරයෙන් සංඥාවේ අනිත්‍යතාවයේ සංකල්පනිකතාවයේ තේරුම් ගන්න පුළුවන්. සබ්දයක් ආනකොට විතරයි සබ්ද සංඥා ඇතිලා මේක නැතිනකොට වෙන සබ්දයක් ආනකොට අපේම දිගට මේකම සබ්දයක් ආනුන්නම් කියලා කියනවා තමයි ඒක ගන්න සංඥා ඇතිලා අවසින් දැක්කම අර කලින් කියපු සංඥාවක් වගේ. අලෙස්සෙන් දෙක ගන්නවා අලෙස්සන්. මේ විදිහට ඇති නැති වෙන තමයි ඒ සංඥා නිරුද්ධී යන ආකාරයේ රූප සංඥාත් නිරුද්ධ වෙනවා, ශබ්ද සංඥාත් නැති වෙනවා, ගන්ධ සංඥාත් නැති වෙනවා, රස සංඥාත් ඇති වෙන නැති වෙලා යනවා, පොට්ටබ්බ සංඥාත් ඒ ආකාරයෙන් නැති වෙලා නිරුද්ධ වෙලා යනවා. මනසට දැනෙන ධම්ම සංඥාවල ස්වરૂපයක් මේකයි කියන්නේ අවබෝධ කරගන්න. මේ අවබෝධ කරගත්තාට පස්සේ මේ නිවේශන ක්‍රියාවට පස්සේ ඒ විදිහට ටිකක් කරලා ගන්නවා. ඒක නිවේශයක් උද විවිධ දේවල් කියලා. මේක දැක්කට පස්සේ මේ මේසෙදි තියෙන ඔක්කොම දේවල් තමන්ට දැස්නේ වෙනවා. ඒ දැස්නේ වුණාට මේ අසවල්දී අසවල්දී අසවල්දී කියලා ඒ පිළිබඳ හැඟීමක් ඇති වෙන්නේ අපි යම් කිසි දෙයක් මේ මේසෙදි තියෙන යම් කිසි දෙයක් දෙකට අවධානය අපගේ මනස අවධානය අවධානය යොමු වෙන මේ අසවල්දී කියලා අපගේ සිත තුළ සංඥාවක් හැඟීමක් දැනෙන්නේ. මේක මිනිස්සුන්ට දෙයක් පස්සේ ක්‍රියාත්මක කරලා බලන්න. එතකොට යායනේ සුදුමෙන් ගොඩක් බඩු තියෙනවා. මේ බඩු ඔක්කොම තමන්ගේ දැසෙන නමුත් අසවල්දී අසවල්දී අසවල්දී කියලා එකපාරටම ගැටෙන්නේ. සම්පූර්ණ දෙයක් දිහා බලන්න. එතකොට අසවල්දී කියලා තමයි විශේෂ සංඥාවක් ඇති. ඒ ගමන්නේ අවද්‍යයක් බලන්න. ඒ තවන්තයන් දෙක බලනකොට ඒක බලපු දෙයි මේ දීපේ හඳුනා ගැනීමක් ඇති. එතකොට මාර කලින් හඳුනාගත්ත එක නැති වෙනවා. තවන්තයන් දෙකේ පසුවේ තවන්තයන් දෙකේ ඊට පසුවේ බලන්න. එතකොට ඒ දේ මේකයි කියලා හඳුනා ගන්නවා. ඒ දේ මේකයි කියලා හඳුනාගන්න කලින් ඇතිවෙච්ච හඳුනා ගැනීම දෙන්නේ. මේ විදිහට මේකට යම්තාන් දේවල් කියන ඔක්කොම විදිහට එක එක එක බල බල බල බල හඳුනා ගැනීම නැති වෙන ආකාරය නැති වෙන ආකාරය දකින්න සංක වශයෙන් මේ සංඥාවන් නිති ඇතිවෙච්ච ගමන් නැති වෙන ආකාරය අත්දකින්නට පුළුවන්. එහෙම අත්දැක්කොත් තමයි ඒකේ වටිනාකමක් නැත්නම් ඒක පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ. සංඥා අනිත්‍ය අනිත්‍ය කියලා හිතේ පායින්න පුළුවන්. සංඥා නිරුද්ධී යන ධර්මයක් කියලා හිතේ පායින්න පුළුවන්. ඒ හිතේ පායින්න එකට වඩා මේක පැහැදිලිව කායයෙන් වශයෙන් අධ්‍යක්ෂා නැති වෙන අවබෝධය ඊට වඩා ගැඹුරු එකක් ඒක තවසස්සේ. ඒ නිසා ඒ විදිහට දීප සංඥාවන්ගේ අනිත්‍යතාවයේ සම්පූර්ණ වශයෙන් සිදුවන අනිත්‍යතාවය ගැන අවබෝධයක් ඇති කරගන්න. ඊළඟට අනකයන් සත්‍යයන්ගේ සමිත වශයෙන් ඇතිවන අනිත්‍යතාවය දැකීමට සාංකේ කරනෝ කවර සත්‍යයක් පිළිබඳ ධර්ම දේශනාවක් තමයි. අසාගෙන සිටින්න අසාගෙන සිටින විට ඒ ධම්මයේ ධම්මයේ ප්‍රකාශ කරනකොට පීඩවන වචනයක් වචනයක් පාසා ඒ වචන හදා ගන්න. නැත්නම් සින්දුවක් අහගෙන ඉන්නම ඒ සින්දුව අහනහන වාදයක් පාසා ඒ වචනයක් පිට කරන පිට කරන වාදයක් පාසා ඒ සං ඒ වචන අපි අඳුරගන්නවා. මේ කියන්නේ අවවාදයක් කියන හැඟීම සමාධියේ පිටට පහළ වෙනවා. මේ අහන ගමන් සමාධියේ නිතර මේ පිළිබඳ ඇතිවන සංඥා දෙකට අවධානය යොමු කරනවා. ධම්මයේ අසනවා කියලා කියන්නේ ධම්ම දේශනා. ඒ අසන ගමන්ම ඒ අසන වචන තේරුම් ගන්නවා. මේ තේරුම් ගන්න සංඥාව සමාධියේ පිටට ඇතිවන සංඥා දෙකට අවධානය යොමු කරන්න. ඒ යොමු කරනකොට සෑම වචනයක්ම හඳුනාගත්තු විකසන නැති යන ඊළඟ වචනය හඳුනාගන්න. දැන් මේ වාක්‍ය මම නැවත කියන්නම්. එතකොට මේ ඇයට මේ ඇයිගේ සිත තුළ සංඥා නිරුද්ධන ආකාරය දැනීමක් බලන්න. මේ වචන පිට කරන විට හඳුනා ගන්නා සෑම වචනයක් පාසාම ඒ ඒ සංඥා එතනම එතනම නිරුද්ධ වී නිරුද්ධ වී යනවා. මේ සෑම වචනයක් කියන මෙතන මනසේ සිදුව සංඥා බලක් ඇති ඒ සංඥා බලම නැති කියන්නේ පරම්පරාව විදින් විදින් විදින් ඉතින් මේ සංඥාව තමා ඇති කරගත්තා නෙවෙයි අනේ සබ්දේ වැඩි නිසා ස්පර්ශය නිසා ඒ හේතු නිසා හටගත් හයයි සම්පූර්ණයේ සමිත වශයෙන් අනිත්‍ය ගැන පායලා නැති කතාවේ වශයෙන් නම් දකින්න මොකක් හරි කියලා කියන ගෝරක් වස්තුකාරී මොනක් හරි විසඳන වාක්‍යයක් ආග්‍රහණය කරන්නේ ආග්‍රහණය කරන ගමන් තමයි තේරෙන මේක දිගටම සුවඳක් තියෙනවා දැන් ආස්වාස්වාස්වාසේ අවධානය යොමු මේ සුවඳ අද්දකට ගන්න ආස්වාද කරනකොට හොඳට ඒ සුවඳ තමයි දැනෙන්නේ මේ අසවස් සුවඳ කියලා අපි මොනවා හරි තැන් දෙකක් හරි මොනවා හරි සුවඳ ගෝරක් හරි මලක සුවඳක් හරි කොයි මොනවා හරි මොකක් හරි මේ අසවස් වෙන දේ සංඥාව ඇති. දැන් පාස්පාද කරන දෙයක් බලන්න ඒ සුවඳ Tamante දැනෙනවා. ආස්වාද කරනකොට සුවඳ දැනෙනකොට පාස්පාද කරන දුරට දැනෙන්නේ නැහැ. මොකද ආස්වාද සුවඳ දැනෙන්නට නම් ඒ වායය සමග ඒ සුවඳ දැනෙන කොටස් මනස ස්පර්ශවන්නේ. එදින ආස්වාද කරන දේවල් ස්පර්ශ කරන ආස්වාද කරන දෙයක් නැහැ. ඉතකරන්නේ වෙනස් නෑ. කියලා පිළිතුරම නෙමෙයි ඒවා අපේ ස්වභාවය මොකක්ද කියලා අපි දැකලා. ඒකේ සුවඳක් නෑ මේක අත්දකල බලන්නේ අත්දකන බලන විට පිටියෙන් පිටියේ මාස්කාස් ප්‍රසවාස කර බලන්න සෑම ආස්වාද වෙන විකාශුළු මොහොතකදී ඇතිවන ඒ දෙමින් සෑම ප්‍රාශ්වාස කනිකාසුළු සමයකදී නැති යන ආකාරය ගන්නවා. දැන් මේක මේක ඇති ඇති නැති නැති එතකොට දිවට අනිත් දෙයක් හතරක් දෙයක් සබාගෙන නීරස දේවල් ගැන අපි මේ අනිත්‍ය ආරමුණු ගන්න දෙපාර්ත ආරමුණු ගත්තාම මේ දෙක තියෙනවා වශයෙන් කරන්න පුළුවන්. නැත්නම් ඕනෑ ආරමුණක් ගන්න පුළුවන් ඉස්සේ ගන්න කාර්යයක් නැහැ. දැන් දිවට දැන් ප්‍රිය රසක් අපි හිතමු තේරෙන්නේ මොනවාද ප්‍රිය රසක් ගන්න. මේ රසයටම අවධානය යොමු කරගෙන මේ රස රසයේ පිළිබඳ ඇතන හැඟීමක සංඥාවට අවධානය යොමු කරනවා. විපස්සල යනකොට මේ සංඥාව දිගටම එක දිගට පවතින දෙයක් නැති දෙයක් කියලා බලන්න පුළුවන්. ඒක බලනකොට තමයි තේරෙනවා සෑම සංඥාඥානෙම මේ සංඥාව අපපිළිබඳ සංඥාව නැති නැති යනවා. සමහර විට දැන් විපාකයේ සංඥාව කියන පස්සේ මේකට පස්සේ ඒ සිය සංඥාව අදී සිය භාවය අදී. ඒ මේක ක්‍රමයෙන් අදියර රසයේ දී ගෑවෙන කන්දක්නාවේ තියෙනවා. මේ රසේ නිදැයි නැමිතම නැත්නම් මේ රසේ නැති නැමිතම ඒ සංඥාවක් නැති කායද දෙන ස්පර්ශ ගැන දෙහින් බලන්න වෙන කෙනෙක් වල ස්පර්ශ කරනවට වඩා තමන්ගේ වැඩමිතින් මහල අධ්‍යයන මුද කොටසට අනිත්‍යපත් වෙන්න කියලා සියලු ලෙස පිළිගන්න පිළිමදියාට නැත ඒ පිළිමදින ගාම ඇති වෙන ඔක්කොම සංඥාවට අවධානය යොමු කරනවා ඉස්සහකම මේ අය තමන්ගේ අනිත්‍යයේ වැඩිමින් පස්ස වීම තුළින් නැති වෙන ඒ සංඥාව නැති නැති යන ආකාරයෙන් දකින්න පුළුවන්. මේවා මේ හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අර මාත්‍රේ කාර්ය සමාජයේ ප්‍රඥාව තියෙන දෙන්නේ මේවා පැහැදිලි ලෙසම අත්දකින්න පුළුවන්. මේ සෑම අවස්ථාවේදීම ඇඟට රූප දැකීම, කන ශබ්දාංගික, නාසයට ගන්න සුවඳ, දිවට රස සහ කායේ ස්පර්ශ ලබනවා. විට පහළෝ මේ සංඥා ඔක්කොම එතනම එතනම නිරූපණය යන ආකාරයේ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමට ඇතිවෙන්නේ ධම්ම සංඥා ඇති වෙති නැති වෙති. සමාධි සිත දෙලින් ඒක හඳුනාගත්තේ සිත තුළ පහළ ධම්ම සංඥා වල මේවා ඇති වෙති නැති නැති යාම. වෙන මෙන්පත්යේ තේරුම් ලක්වා පසු අතීතයේ දෙස බවතම නියමයි අතීතයේ දැකපු දේක සංඥා විපද්ද සංඥා රිය අපිට ලක්ෂණ දෙකක් දැකලා අතීතයේ අපි යම් යම් දේවල් සිදුවකේ ඒ ගැන දැන් තේරුම් මේ කරනකොට තමයිද තේරෙන්නේ මේ අතීතයේ ගැන තේරුණා කියන්නේ වර්තමානයේ ඒ ජීවිත ගැන වර්තමාන ස්වභාවයේ අතීත දේ පිළිබඳව සංඥා හැඟීම් පිටතර ඒ නාම ගන්න ඇතිවීමක් පමණයි මේ. ඒක අතීතයේ කියන්නේ වර්තමාන සංයත සීමාවයි. ඒක තමයි අවබෝධ කරලා දෙකක් අනාගතයේ දෙක බලන්න. දෙක බලන් යන දෙයක් අනාගතය කියන්නේ තාක්ෂණයකට පස්සේ කාඩයක් අනාගතය. ඒ කාර්යය හරි ඒ දවසක හරි අනාගත දෙයක් ගැන කල්පනා කරලා බලන්නේ සංඥාවක් ගැන. ඒ අනාගත සංඥා කියන්නේ මේ සිහිපත් කරන වර්තමාන ශ්‍රේණියේ පවතින ආවෝ සංඥාවක් තමයි. එතකොට අතීතය කියන්නේ වර්තමාන දෙයක්. අනාගතය කියන්නේ වර්තමාන දෙයක්. මේ වර්තමානයේ දෙකේ කර්ම අතීතේ නෑ කියලා ගන්න අනාගතේ නෑ කියන දේවල් නෙවෙයි. එතකොට අතීතය කියන්නේ වර්තමාන කාලය වර්තමාන සංඥා රාශියක් අනාගතය කියන්නේ වර්තමාන සංඥාව. වර්තමානයේ කියන්නේ ඒකවල වර්තමානය. කාලත්‍රයම එක කාලයකට සීමා වේ. අතීතයක් නෑ අනාගතයක් නෑ වර්තමානය පමණයි. මේක දැක්කට පස්සේ හිතට අවබෝධ වුණාට පස්සේ තමයි මෙතන අවබෝධ වුණාට පස්සේ රූප සංඥා දෙකට අවධානය යොමු කරනවා. රූප සංඥා. රූපයක් පිළිබඳ සංඥාවක් ඇති වෙනවා. ඒක නැතිලා මේ සංඥාව කොහෙද ඇති වෙන්නේ? සමන්ගේ සිත තුළ බාහිර රූපයේ කිසිම සංඥාවක් නැහැ. අසේ කිසිම සංඥාවක් නැහැ. ඒ දැකන ලද රූපයේ පිළිබඳ හඳුනා ගැනීමක් සමාධිය සිත තුළ ඇති නැති ගියා මේකේ මානසික ක්‍රියාත්මක වීමක් තමයි. අනතහැර ශබ්ද දෙකට අවධානය ඊළඟට යොමු කරලා ශබ්ද සංඥාත්මකද කියලා බලන්න. ශබ්දයේ පිළිබඳ දැනීමක් සමාවේශක කියලා නැතිය. ඒ ශබ්දයේ මේ අසවද්දයක් කියලා හැඟීමක්. ඒ සංඥාවක්. ඒක නම් ධර්මයක්. ඇතිවීම කියලා. මේ නාම ධර්මයේ තියෙන ශබ්දයක් නෙවෙයි කනකේ. මේ නාම ධර්මයේ ඇති වෙන්නේ ශබ්දේ තුලක් නෙවෙයි කනකයක් නෙවෙයි. නාම ඒ නාම ධර්මයේ ඒ ශබ්ද සංඥාව පහළවන්නේ සමාධි සිතේ. මේ සංඥා නාසයේ දෙදෙන ගඳ සුවඳ පිළිබඳ යම් සංඥාවක් පහළ වෙනවා ඒක සමාධියේ සිත තුළ පහළ වෙන දැනීම මාත්‍රයක් තමයි. ඒක නාම ධර්ම මාත්‍රයක් තමයි. දිවට දැන රසක් ගත්තා ඒකත් නාම ධර්ම මාත්‍ය පමණයි ඒ සංඥාව නාම ධර්ම වේදනායි. හයක දැන ලංකා ස්පර්ශ දෙනවා නම් මේ ස්පර්ශ කියන්නේ ඔක්කොම නාම ධර්ම ටිකක්. වෙන දෙයක් නෙවෙයි. මේ බාහිර ස්පර්ශා වේකලාට සමාගයේ සිදු කරන නාම ධර්මයන් විතරයි මේ ජීවිතේන කර්ම අවබෝධය කියන කොට බාහිර ස්පර්ශ උත්තර ස්පර්ශ කලන් කිසිම හැඟීමක් නැති ස්පර්ශ කරන්න පුළුවන්. ඉතාලම රාගය දනවන දෙයක් නම් ස්පර්ශ කරන්න පුළුවන් ස්පර්ශ කරන කිසිම රාගයක් ඇති නොවන විදියට. දී දෙල්ලක් අල්ලනවා ගල්ලනවා. සත්‍යයට එතකොට සමන්ත තේරෙනවා මේක සංඥා කියන්නේ ධම්ම සංඥාව. සම්බ්ද සංඥා කියන්නේ ධම්ම සංඥා. ස්කන්ධ සංඥා කියන්නේ ධම්ම සංඥාවක්. රස සංඥා කියන්නේ ධම්ම සංඥාවක්. පොත්පත් සංඥා කියන්නේ ධම්ම සංඥාවක්. සිත තුළ ඇති වෙන අරමුණු හඳුනා ගැනීමටයි ධම්ම සංඥා. බුදුහාමුදුරෝ සංඥාවේ මේ පස්සේ නැත්නම් මේ සංඥාවේ කොටස් හයක් දක්වලා තියෙනවා. ඒක නැතුව මේ සංඥා සම්බන්ධයි. මේ බුදුහාමුදුරෝ දැක්වූ ගන්න පාඩවල තියෙනවා ගම්බීරෝ අත්ෝ පටිච්චංගෝ අත්ෝ යනි අත්ද. දැස්වෙන අත්දයක් තියෙනවා පටිච්චංගාත්ය. ගම්බීර අත්දයක් තියෙනවා ගැඹුරු අත්දයක්. ඒක රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන කොටස් හයේ තියෙන දැස්වෙන අත්දය කියන මතකයි. ඒවා සාමාන්‍ය කෙනෙකුට විශ්ේ නොවන්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ කියන දේවල් නෙවෙයි. මහාමුදුරුවෝ කියන්නේ ඒවා මතක දෝෂාරෝපණය කරනවා ඉන්නේ. ඒ ඇයිව දකින්නට බෑ විශේෂවන්නේ ඒකයි කියන්නේ. එතකොට අතීතයේ කියන එක ධර්ම සංඥාවක්. අනාගතයේ කියන එකක් ධර්ම සංඥාවක්. රූප සංඥ ධම්ම රස පොත්බ්බ ධම්ම කියන ඒවත් ඔක්කොම ධම්ම සංඥා සමාධියේ සිට තුල පහළ වෙන නාම ධර්ම එකක් තමයි. මේක හදිස අවබෝධ වුණාට පස්සේ මේ නාම සංවල ස්වરૂපේ මොකද්ද මේ සංඥාවේ ස්වરૂපේ මොකද්ද ඇතිවෙච්ච තමන්ම නැති වෙන නැවත තියෙන නැවත නැති වෙන නැවත තියෙන නැවත නැති වෙන ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයක පැවැත්මක් නේද එතකොට තමන්ද තේරෙන බාහිර රූපවල ඉස්සම වැඩ ගන්නවා යන්නේ තමන්ගේ සිදුවන මේ සංඥානේ දේවල් වලින් හඳුනාගත්තේ නැත්නම් ඇහැට දැන් රූපයක් උදාහරණ වශයෙන් අරගෙන ඇහැට දැන් රූපේ දැකලා රසණයි රසණයි කියලා හඳුනාගත්තේ නැත්නම් අපි අපිට ඒ රූපයේ කිසිම ලක්ෂණ රූපයක් වශයෙන් දැක්වෙන්නේ නැත්නම් ඒක දැන් විචාර කරලා ගැටයි ගැටයි කියලා අපි ඒක ඉතින් හිතේ නැත්නම් ඒක හඳුනා ගැනීමක් දෙයක් ගත්තේ නැත්නම් ඒ රූපයේ කිසිම කැටක් සමන්ද දැක්වෙන්නේ නැහැ ඒකයි මේ ලස්සන කැට සුබ අසුබ සෑම දෙයක්ම ඉක්මවාගේ පස්සේ පස් කරගන්නට පුළුවන් නම් ඒවා නිවල බහන අධ්‍යක්ෂණ ලැබුවා අධ්‍යක්ෂණ දේවල් සාමාන්‍ය කෙනෙකු දේවල් අධ්‍යක්ෂණ එතකොට තමයි තේරෙනවා මේ ධම්ම සංඥා පරණයි සත්‍ය වශයෙන් ඒක සංඥා සබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොත්බ්බ සංඥා කියන කොටස් පහම එක තැනකට දෙන්නේ. ලැක්කෙන්නේ එක තැන. මෙන්න මේ පස්සේ දේනාම තමන්ගේ සිතේ ස්වરૂපයන් නිරන්තරයෙන් ඇදී ඇදී නැදී නැති වෙනවා කියන දර්ශනය තමයි ලකින්නට පුළුවන්. එහෙම දකිනකොට මේ දැන් පවතින නාම ධර්ම මේ මොහොතේ නැති යනකොට ඊළඟ මොහොතේ පවතින නාම ධර්ම ඊළඟ මොහොතේ නැති යනකොට මෙතන මම කියලා ගන්නට මගේ කියලා ගන්නට, නිත්‍ය කියන දෙයක් කියලා ගන්නට කිසිවක් පිටිපිනනවා කියලා බැරිය හැකියි. මේ බලනකොට තමයි තේරෙන්නේ මේ සියලුම දේවල් අනිත්‍යයි. සංඥාව අනිත්‍ය කියලා කටපාඩම් කරනවා නෙවෙයි. තමන්ගේ හදවතින් තමාගේ අවබෝධයෙන් දකින්න බුදුහාමුදුර වෙන විදිහට දේශනා කරලා තිබුණත් අපට කමක් නැහැ. අපේ අවබෝධයෙන් අපි දකිනවා මේක මෙහෙම දෙයක්. ඒකයි අපට අවශ්‍ය බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ බුදුදානන් වහන්සේගේ ධර්මනාමයේ තිබෙන පිළිවිදියා. අපි අවබෝධ කරගන්නාට අපේ අවබෝධය තුලින් ගන්නා දෙයක්. පස්සක්නම් ජීවිතෝ විනෝහීති සමාධි නැනන නිවන ප්‍රමාණයට අනුව තම තම නැන පම නිඳන ගතිය පිළිවත් මුල් කාලේ තියෙන කවියක් කියනවා. ඒවා තමාගේම නුවණින් තමන්ම අවබෝධ කරගත යුතුයි. ඒ නිසා මේවා තමාමයි අවබෝධ කරගත යුතුයි. මේ අවබෝධ වෙනකොට මේවාගේ අනිත්‍යයෙන් විරෝධයට යන ආකාරය දකින්නට පුළුවන්. මේ සියලුම සංඥා කියන්නේ රූප සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියන්නේ ඔක්කොම. අතීත සංඥා කියන්නේ අනාගත සංඥා කියන්නේ ඔක්කොම වර්තමාන වශයෙන් පහළ වෙන නාම ධර්මයක ඇතිවීමක් නැතිවීමක් මේ නාම ධර්ම ඇති වුණාට පස්සේ නැති වියට පස්සෙන්පත් නැති වෙනවා නැති වියට පස්සේ ඒක කිසිවක් හේතවන්නේ නැහැ කියලා දකිනකොට සංඥා නිරෝධයකට විදේපත් වෙනවා සංඥා විරහිත පස්වේකට පිටපත් එවිදී සිතේ නිසල භාවයක් ඇතිවන්නේ නිසල භාවයක් පමණක් නෙවෙයි කිසිම සංඥාවක් සමාජයේ සිට ඇතිවන්නේ මේවා తాවකාලික සංඥා නිරෝධය ඉස්සර වශයෙන් ඇති වෙනවානේ. එතකොට මේ නිසල භාවයට පත් වුණාට පස්සේ එතනක් තියෙන සංඥාවක් මේක නිසල බවක්. මේක නිවීමක්. මේක සාන්ත භාවයක්. මේක ශූන්‍යතාව ආදී සංඥා ඇතට තියෙනවා. ඒ සංඥාවත් අයින් කරලා එතකොට ඇතිවෙන්නේ සම්පූර්ණ නිවීමක් නිවීමක් ඇතන ඒකත් නිවීමක් කියලා සංඥාවක් එතන තියෙන ඒකත් අයින් කරන්නේ නිවනයි කියලා හැඟීමක් ඇතිවෙනොත් මෙතන නිවන අත්දකින්න පුළුවන් ඒකට ඒ අත්දකින්න එක මේ නිවනයි කියන හැඟීමක් ඇති වෙන ඒ හැඟීම සංඥා සංඥාව කියලා අඳුනාගත්ත සංඥා මේ මේක හරියට දකින්න ඒක දකින්නකොට තමයි තේරෙන්න ඕනේ තමන්ගේ ශරීරයේ දුක බලලම මගේ ශරීරයේ මේ ගෑණියක් මේ මිනිස්කාගේ වශයෙන් හඳුනාගත් එක සිතේ තියෙන සංඥාවක්. තමන්ගේ වේදනාව දෙස බලලා මේ දුක් වේදනාවක් මේ සැප වේදනාවක් මේ නැදා වේදනාවක් කියලා හඳුනාගත් එක සිතේ තියෙන සංඥාවක්. තමන්ගේ සිතිවිලි දෙක බලලා මේවා හොඳ සිතිවිලි මේවා නරක සිතිවිලි මේවා කුසල සිතිවිලි මේවා අකුසල සිතිවිලි ආදී වශයෙන් මේක ලෝභ සිතිවිල්ලක් මේක ද්වේෂ සිතිවිල්ලක් මේක කරුණා සිතිවිල්ලක් මේක මෛත්‍රී සිතිවිල්ලක් ආදී වශයෙන් පාලවන පහළන සිතිවිලි ගන්න. කුසල වේවා අකුසල වේවා හඳුනා ගන්නවා නම් ඒක සංඥා මාත්‍රයක් ඇති වීමක් නැති වෙනවා. ඊළඟට අපිට තියෙන රූප සංඥානේ සංතහන පද්ද සංගම්මාසිත අපිට තියෙන රූප දක්නේ පහළ වෙන සිත සංඥානේ කනට පහළ වෙන පද්දසන විත පහළ වෙන සිත සෝතේඥාන ආදී වශයෙන් සක්කු විඥාන සෝතේඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා හඳුනා ගන්නවනේ ඒ සියල්ලම සංඥා දැන් මේ කොහොම සංඥා කියලා හඳුනාගත්තේ ඒ පස්සනවා. මොකක්ද මේ පංචස්කන්ධ ලෝකයේ තුල සංඥාව නැතිවනා නම් එහෙම අභ්‍යයන්නට තිබෙනවා. වටිනාකම වශයෙන් දැක්වෙන ගන්නේ කොහොමද කියලා දැකීම. ඒ දිනකට අත්දැකීම් දෙකයි. ඒක සිල් ගන්න, සෝමයේ ගන්න, අසාරෝ ගන්න, මම මගේ නෑ අනාත්මව ගන්න කියන එක කවුරුත් කියන්නට අවශ්‍ය නෑ මේ අවබෝධය දෙන්න. සමාගයේ සිටපෙන චරිත වීදී සමාගයේ සිටපෙන පැනනදී. ඒ නැතුව මේ සිතට කවන්න යන දේවල්. වලින් ආරෝපණය කරන්න යනනේ. ඉතින් එතකොට තමන්ට තේරෙනවා මේ පාපික ලෝකයේ තමන්ගේ සිත තුළ පහළ වෙන සංඥා නිරුද්ධ වෙනවා නම් කියන්නේ කිසිම වැදගත් භාවයක් නැති දෙයක්. තමන්ගේ සිතේ ලස්සන දර්ශනය කියලා හිතේ නැත්නම් ඒ අගයක් වන්නට නම් වටිනාදයක් වන්නට නම් සාධිලයක් වශයෙන් අගයන්නේ පිළිසන්නට නම් ඒක නතර ඉන්නදයක් වන්නට ඕන. ඒක පරිපූර්ණයක් වෙන්නේ. නතර නැතිනම් කාව අගයයෙන් ප්‍රදානකට වගේ දුක කාලයකට හරි දුක වේලාවකට හරි පරිපූර්ණයක් වන්නට ඕන. මේ සිද්ධාන්තයේ ස්වરૂපයේ සංඥා සංඥා පාසන්නේ තියෙනවා. සංඥාවේ ස්වરૂපයේ සංඥා සංඥා පාසන්නේ තියෙනවා. එතකොට සංඥාවට නිරෝධයේ වේදා කාලයෙන් හඳුනාගත්තේ එතන මෙතන මෙතන. සංඥාවක් වෙනස් පාඩම් නිරෝධය යනවා. මේ මොනවද මේවා නොදක්නා මේවා නොදක්නා අවතර බාහිර ලෝකයේ වටිනා දෙයක් වශයෙන් කෙනෙක්. මේවා ධර්මයේ දෙකේ මෙතන තියෙන මුලාව අවබෝධ කරගන්න ඕන ඒ මුලාවට කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව තමයි සිදුවන කොට දකින්න දකින්නට මේක අවිද්‍යාවක් කියලා හිතනවා මම මගේ සිතේ මේ වලට තමයි ඒක සංඥා ඔක්කොම විවිධකාරණ පස්සේ දෙකට යන්නේ තමයි සම්පූර්ණ නිකන්සල ඔයie දැන් මම බඩ පස්සේ පවතින. මේක ආකාර වශයෙන් ලැබෙති සංකතමක සිදුවක. ඒකත් පවා නිත්‍යම වශයෙන් අවබෝධයෙන් ඉන්නේ ඒකේවන්නක් දකිනවා. ඒ පහළම මට්ටමේ සත්‍යයක් අපි මේ කතා කරේ ඉන්න සත්‍යයක් නේ. ඒ යන පිළිපදෙත් මේක තමයි කියත ධර්මදේශනාවේ අත්‍ය කුමක්ද කියලා පැහැදිලිවම සමන්තන අත්දැකීමට පුළුවන්. එහෙම නැත්නම් මේකේ අත්‍ය මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. පැහැදිලි ස්වභාවයක් වශයෙන් අත්දැකගන්න තමයි අපි කියන ධර්ම දේශනා මොනවද කියලා දැන අනිත්‍යයක දැනගන්නේ. ඒක නිසා මේ ප්‍රේරණ පිළිපදින් බලන්නේ එහෙම පිළිපදින්න පෙළෙන සංඥාවේ අනිත්‍යතාවය දැකලා සංඥාව කොහොමද වෙන ආකාරය දැකලා සංඥා නිරෝධයේ සිටපත් වෙන ඒ සත්‍යයේ ඉක්මනට ලැබෙන නිවන අත්දැකීමට උත්සාහ ගන්නවා. එසේ කිරීමෙන් මට නිවනට ලබා දෙන්නට හැකියාව කියලා ආශිර්වාද කරමි. මේ දේශනාව මනකරන සමහර විට මේ අවස්ථාවේදී මේක දේශනාවල තේරුණා. ඒක භාගයස්සලා කරේ අහන්නේ දැනගන්න අවබෝධයෙන් වඩා ගැඹුරින් ගැඹුරින් ගැඹුරින් මේ ධර්මයේ සමාතම අවබෝධ වන්නට පුළුවන් ඉසේ කරා. ඉසේ කියන්නේ කවදා හෝ දවසක මේ ඇතුළේ මාසල බාබන්නට හැකියාවක් ඇති. එන්නම් දැන් අපි කියන්නේ දෙන්නේ ආකාශත්තාවකින් පාදේ ආකාශත්තාවකින් ආකාශත්තාවකින් ආකාශත්තාවකින්

ආර්යද්ද සම්පත්තේ සබ්බ සම්පත්තිනේ විචේ අපෝ විද්වාන සම්පත්තේ නාම